මේක දශක ගණනාවකට පෙර ග්‍රැමෆෝන් ගීතයේ තිබුණු මිහිරියාව තමයි ඔබට සිකුරාදා රාත්‍රියේ රසවින්දනය කරන්න අවකාශය ලැබෙන්නේ. බොහෝ වෙලාවට මේ ගීතවල තියෙන රසය ඒ මුල්ම ගීත ඇසුරෙහි ඔබට විඳ ගන්න අවකාශයක් ලැබීම එක්තරා විදිහක ඔබ ලද භාග්‍යයක්. අපි වසර ගණනාවක් තිස්සේ මේ මිහිරියාව ග්‍රැමෆෝන් ගීත සාහිත්‍යයෙන් විතරක් නෙවෙයි අපේ ගුවන්විදුලි ගීත සාහිත්‍යයේ තියෙන ඒ රසබර මතකයන් ඔබට රසවින්දනය කරන්න අවකාශය හදලා දෙමින් තමයි අමරණීය මතක සුවඳ අතරේ මේ මෙවුරු ගීතවල ඒ වින්දනය ඔබට විඳ ගන්නට අවකාශය සලසා දෙමි. අප අද කල්පනා කරා විශේෂ ගීතාවලියකින් අමරණීය මතක සුවඳ අතරේ මේ ගීතවල තියෙන ඒ රසය විඳ ගන්නට ඔබට අවකාශ සලසා දෙන්නට. මේ පොසොන් සමය නිසා පොසොන් උත්සවය හා සබැඳුණු ග්‍රැම්ෆෝන් ගීතයේ තියෙන රස මිහිරියාව අනුරාධපුර පූජා භූමි ප්‍රදේශය ඒ වගේම එහි තිබෙනා වූ සුවිශේෂ ස්ථාන බෞද්ධ සාහිත්‍යයේ තිබෙනා වූ විද සංකල්පනාවන් ඇසුරු කරගෙන එදා ග්‍රැම්ෆෝන් ගීත සාහිත්‍ය නිර්මාණය වුණු මේ ගීත ඉතාම රසවත් එනිසා අද වැඩසටහන විශේෂත්වයක් විදිහට සලකන්නට පිළිවන් මේ ගීතවලින් ඔබට එහි රසය විඳ ගන්න ලැබෙන නිසා. අපි හත් දවසේ වැඩසටහන ආරම්භ කරන්න තෝරාගෙන තියෙන ගීතයත් කොලොම්බියා 31කට නිර්මාණය වුණු කලාශූරී ලතා වල්පොල ගායනා කරන ගීතයක් පිළිබඳ මහත්තයා. ඔවන් රොද. පොසොන් උදාවයි මිහින්තලාවයි. ධම්මම වැනි සාන්ත අනුබුදු නාමයේ සීපත් කරන ගීතාවලියකින් තමයි අද වැඩසටහනදී ආරම්භ කරන්නේ. එමනම් කරුණාරත්න විශේෂකර ශෝරින් රචනා කරමින් පීඑල්.ඊ. සෝම්පාල සංගීතවත් කළ කොලම්බියා ග්‍රැමෆෝන් තැටියක් ඇසුරින් තමයි කලාසූරි ලතා වල්පොල මහත්මිය මේ ගීතය ගායනා කරන්නේ. සවන් දෙන්න ලතා වල්පොල රසවත් ගීතයක් විදිහට තමයි අපිට මේ පුල්ම ගීතයේ රස විඳින්න හැකියාව ලැබුණේ. බලන්න කොයිතරම් අපූර්වත්වයක් තියෙන නිර්මාණද. දැන් මේ ගීත නිර්මාණය වෙලා දශක 4ක් 5ක් ගත වෙනවා. නමුත් අදටත් අපි බොහොම ආදරණීයව රස විඳින ගීත බවට පත් වෙලා තියෙනවා. ඉතින් අද මේ ගීත පෙන ගැස්මම සියලු ගීත මේ පොසොන් සමය අලලා රැම්පෝන් ගීත සාහිත්‍ය නිර්මාණ වුණු ගීත අතර ඉතා වටිනා ගීත කිහිපයක් බවට පරිවර්තනය වෙනවා. අපි දෙවෙනි ගීතයට යමු තිලක් මහත්තයා. අන්රද දෙවෙනි ගීතය ඇත්තටම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පී ගායනා කරපු ගීතයක් තමයි අපි තෝරගත්තේ. මේ වින්සන්ත පෝල් පීරිස් කියන ගායක තමයි මේ ගීතය ගායනා කළේ. රචනා කළේ හියුබර්ට් පෙරර කියන පද රචකයා සංගීතවත් කළේ බී.එස්. පෙරර HMV කියන ග්‍රැමෆෝන් තැටියකට. මේ ගීත අනුරාධ මේ අපේ පොසොන් උදාවේ සියලුම සිද්ධස්ථාන ආවරණය වෙනවා. චන්ද්‍රාදපුරේ වගේම මහනුවර ශ්‍රී දල්දා මාලිකාවත් වන්දනා කරනවා අපි වන්දනා කරුවන් මේ පොසොන් සමි. එමනම් අපි ඒ ගීතයට සවන් දෙමු මේ වින්සන්ද පෝල් පීරිස්. Thank you. රසද පෙනී පාලා මද අස පාලා බඳ තුල වාලා යති අද මැදුර කරා මද අස පාලා සුවඳ අතරේ තමයි මිතුරුනි මෙවන් ගීත පෙළක් ඔබට එක පෙළට වස්තුවින්දනය කරන්න අවකාශය ලැබෙන්නේ. අපි හැම වෙලාවකම උත්සාහ කරනවා ඒ පස්සේ උපරිමයෙන් ඔබට ලබා දෙන්න. දැන් මේ අහන ගීත ඔබ හොඳින් විමසා බැලුවොත් එහෙම කොයි තරම් අපූර්වට අප කියවා තිබෙන අප දැක බලා තිබෙන ස්ථාන පිළිබඳව නැත්නම් බෞද්ධ සාහිත්‍යයේ තිබෙන මේ සංකල්ප කොයිතරම් අපූර්වට ගීතයන් සඳහා යොදාගෙන තිබෙනවද කියන කාරණේ පැහැදිලියි. දැන් ඊළඟ ගීතයට අපි යනවා තිලක් මහත්තයා දැන් පොසොන් උත්සවයත් එක්ක මේ පරිසරයේ තියෙන ස්වභාවය වෙනස් වීම, ඒ සඳහා සූදානම් වීම මේ කියන කාරණාවන් සියල්ලම එකට ගොනු වුණු අවස්ථාවක් විදිහට අපිට මේ රසවින්දනය කරන්න පුළුවන් HMV ලේබල් එකට තියෙන පුතුරු මේ ගීත ඇටි ඒ තියෙන ගීතය තුලේ. ඔව්. ඇවිදින් මේ වර්ෂා කාලේ මේ වර්ෂා කාලේ අවසන් වෙනවත් සමග වෙසක් සමයේ පසු පොසොන් උදාවේ මේ ගීතයට ඇතුළත් වෙනවා මේ බොහොම සතුටින් මේ මහමෙවුනා වෙන්නේ මේ තූපාරාමේ වැනි රුවන්වැලි සෑමේ අටම ස්ථාන වැඳපුදා ගැනීම තමයි අපේ වන්දනාකරුවන්ගේ ඒකායන බලාපොරොත්තුව මේ ගායක යෝලගෙත් ඒ වන්දනා අවස්ථාව තමයි මේ ගීතයෙන් අපිට උදා වෙන්නේ එච්.එම්.වි. තැටියකට ගීතය රචනා කළේ ආනන්ද කවිරත්න සංගීතවත් කළේ පීඩී වින්සන් පෙරේරා ගීත ගායනා කළේ ජී.එස්.බී රාණි සමග ධර්මදාස වල්පුල Thank you. पूनम भी लेगी गया नदी दिन में वर्षा हालये में उना वीरे बुना हमें उना वीरे बुना जम सम्मानिन पुकारा बेगम लेगी गया වූ දේ ඈත් නොවේ පින් ගුණ දම් තෝරමු තන ජීවන වූ දේ ඈත් නොවේ පින් ගුණ දම් තෝරමු මේ ප්‍රේම පූජා දර්ශනේ සුරසේනා දන්නවා ඕ සුරසේනා දන්නවා රන්මැලි මාතේ පාලදී නන්දන වේරදිවා ඕ නන්දන में गिर गया फूल जी में गिर गया බෙල්ලන්ගිරි ශ්‍රී ලංකා. මෙතන මේකට කතා කරන්නත් පිළිවන් අමරණීය මතක සුඳ වැඩසටහනට මේ වෙලාවේ 0.66 22 83 600 0662283601 කියන අපේ දුරකථන අංකයත් ඔබට වෙන් කරවා තිබෙනවා. අර තිලක් මහත්තයා කිව්වා වගේ අද අපේ වැඩසටහන පොසොන් වන්දනාවක්. ඇතෙන්ම අපිට මේ ගීතෙන් සහ ගුවනින් මේ වන්දනාව බොහොම අපූර්වට කරන්න පිළිවන්කම ලැබෙනවා කියලා විශ්වාස කරනවා මේ ගීත ටිකෙන්. අපි දැන් ප්‍රචාරය කරපු ගීත කිහිපය රසවින්දත් ඔබට ඒ කාරණය හොඳින් දැනෙන්න හැගෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ ගීත මම හිතන්නේ අපේ ගීත සාහිත්‍යයේ ඊටාම වටිනා නිර්මාණ. අපේ වැඩසටහනේ නම අමරණීය මතක සුවඳ. මේ අමරණීය ගීත තිලක් මාත් ඒකේ කිසිම තරකයක් නැහැ. මම හිතන්නේ මේවා රස විඳින හැම මොහොතකම අපිට යම් සුවයක් අපේ ගීත සාහිත්‍ය පිළිබඳව නියතමානී ආඩම්බරයක් තමයි තියෙන්නේ. මේ පොසොන් සමයේ තවත් ජනප්‍රිය ගායනයක් අපේ සවන් වලට රැගෙන නිසා මේක නිතර ඇසෙන ගීතයක් නේද මේ කාලේ. ඒක 30 30 යන නාදය වැකුණා සවනත මහරජුගේ දේවනපිස රජු බැලුවා කසාවතින් බැබලි බැබලි මිසක පොව්වේ වැඩ හිටින හිඳු හාමුදුරුව දුටුවා ධම්ම දුන හිතල පසෙකට වැඳ වැටුණා මහරජතුමා බුද්ධ ආගම වැළඳගත්තා අපේ සියලුම රටවැසියෝ ඒ ශාසනයට ඇතුළත් වුණා. ඒ තමයි විශේෂත්වය. එහෙමනම් සරත් විමල වීර තමයි ගීත රචනා කළේ සංගීතවත් කළේ පීඩී වින්සන් පෙරේරා මිතරියකද මේ විවියන්ද සිල්වා බොර්ලස්. Thank you. රස විඳිනකොට තිලක් මහතේ එකිනෙකට වෙනස් වුණු රිද්මයන් ගායන හැඩතලයන් සංකල්පනාවන් විදිහට තමයි අපිට හඳුනා ගන්න ලැබෙන්නේ. දැන් ඊළඟ ගීතය අපි රස විඳිනකොට ඒ කාලේ හොඳින් පැහැදිලි HMB ලේබල් එකට තියෙන කුතුම් තැටියගෙන උපුටා ගන්න ආනන්ද සමරකෝන් ගායනා කරන ගීතය. කොහොටම අනන්‍ය වුණු ගායනයක්, ඔහුටම අනන්‍ය වුණු සංගීත නිර්මාණයක්, ඔහුට මනන්න වෙන සංකල්පනාවන් තමයි ඔහුගේ ගීත සාහිත්‍ය තුළ අපිට හඳුනා ගන්න ලැබෙන්නේ. දැන් මේ ගීතය බලන්න මේ පොසොන් සමය පිළිබඳවම මේ පොසොන් පොහොය තුළ තියෙන ඒ සුවිශේෂත්වයම අපිට රස විඳින්න ලැබෙන ගීතයක්. ඕවන්ට දෙතුමා රචනය කරන සමහර විට ගීත රචකයෙක් ඒ වගේම චිත්‍ර ශිල්පියෙක් ගායන ශිල්පියෙක් මේ සියලුම සංගීතවේදියෙක්. ඔව් අතොසම සංගීත අධ්‍යක්ෂකවරයෙක් ඒ ග්‍රාම්ෆෝන් ලිපිය රසවත් කළ උදාහරතර පුරුෂයෙක් අපිට ලැබෙනවා. උත්තම පුරුෂයෙක්. මේ ගායන ශිල්පියාගේ ගීත අනුරාධ ගත්තොත් මම සිංහල අවුරුදු සමයට ඒ සමයේ අලලා ගීත ගායනා කළා. ශ්‍රීපාද සමයේ වෙසක් ඒ වගේම පොසොන් බලන ඒ කාලේ ඒ දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරු ගීත රචකයෝ මේ කටයුතු අපේ ශ්‍රී ලංකාවේ සතර දිබ්බාගේ අපේ විසන සීලුම රටවැසියෝ සතුටටපත් කළ මේ ගීත ගායනා කිරීමේ එච්ච මේ තැටියකට තමයි අනුරාධ ආනන්ද සමරකොන්සූරි මේ ගීතය ගායනා කළේ සුන්දර රාත්‍රිය පොසොන් පොහොය දින පුන් සඳපාය කාන්ති දේ අඹරේ කොහොම රටාවක් කනරාද ඔබට මැවි පේනවද මිස්සක පොවේ හිටියොත් පොසොන් පොයේ දවසේ රාත්‍රී අපි එනම් අපි දෙන්න දැන් මේ මිස්සක මහා පඩිපෙළ නැගලා දැන් මිස්සක පවුව අභියස නේ අපි සවුන් දෙමු ගීතේට බලන කඳේ අවසන් පොහොය අලලා නිර්මාණය වුණු ග්‍රැමෆෝන් ගීත අතර මේ අපි රස විඳින ගීත ටික එක ගීත සාහිත්‍යයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම. එහෙම නැතිනම් අපිට එක්තරා විදිහක මේ මේ ගීත සාහිත්‍යයේ යම් සලකුණක් විදිහට සලකන්න පුළුවන් ගීත නිර්මාණ. ඒ අතරුත් අපි මේ විවේන්ද සිල්වා බොරලැස්ස මහත්මිය ගායනා කරපු නවතින්න තිස්ස කියන ගීතයේ රසවින්ද ඇයම ගායනා කරපු ඉතාම වටිනා ගීතයක් තියෙනවා මේ දවස්වල අපිට ඇසෙන ගීතයක් දුර පෙනෙන තනිතලා අනුරාධපුර දිහා මේ ගීතේ රසවින්දේ නැත්නම් ඒක අඩුපාඩුවක් ඒ ගීත පෙළේ තිලක් මහත්තයා. එතකොට මෝ එතුමියගේ ගායනා විලාසයත් වගේම ඒ බුද්ධහලම්බන ප්‍රීතිය ඇති වෙනවා. වෙසක් සමයේත් අනුරාධ අපේ ගීත කීපයක් ශ්‍රවණය කළා. මේ පොසොන් සමිතිත් අතවසම විවින්ද සිල්ලා බුර්ලස ගාන ශිල්පිනියට විශේෂ තැනක් ශ්‍රාවකයන් අතරට යනවා එතුමගේ හඬ. හ්ම් අනිවාර්යයෙන්. ඒ උදාරතම ගීතමේ හඬ අපි සවන් දෙන්නේ අමරණීය මතක සුවඳින් මෙවැනි උත්සව කාලයකදී පමණයි කියලා තමයි මට තේරෙන්නේ. අපි තෝරාගත්තී. ඒ වෙනුවේ කාන්ති වක්වැල්ල සමග විවිධ සිලබර්ලස් අනුරාධ මේ ගීතේ ගායනා කළේ. ඒ රචනා කළේ සරත් විමලදීප් සංගීතවත් කළේ පීඩී වින්සන්ට් පෙරේරා. එච්චෙමි තැටිකට තමයි 50 දශකයේ එතුමිය මේ පොසොන් සුන්දරත්වයේ ගීතයකට ගෙනාවේ. මේ විවින්ද සිල්ලා බොල්ලස්ස සමග කාන්ති වක්වැල්ලා රසය උපරිමයෙන් විඳින්න පුළුවන් තිලක් මහත්මයේ මුල්ම ගීත අහනකොට දැන් සමහර වෙලාවට මේ නිර්මාණ වුණත් නව නිර්මාණයන් විදිහට පසු කාලයේදී සංගීතය මුසු කරලා ගායනයන් කරපු අවස්ථාවන් අහන්න තිබෙනවා. හැබැයි අමරණීය මතක සුවඳ වැඩසටහන විශේෂත්වය තමයි අපි මේ මුල්ම ගීත ඔබට රසවිඳින්න ලබා දීමට හැම වෙලාවකම උත්සාහ කරන නිසා මම හිතන්නේ ඒ රසයත් අපේ මිතුරන්ට විඳ ගන්න පුළුවන්. දැන් මේ ගීතයත් මම හිතන්නේ අපිට නිරන්තරයෙන් ඇසෙන ගීතයක්. හැබැයි මේ ගීතේ අර මුල්ම ගාථා පාඩයත් එක්ක රසවිඳින්න තමයි ඉතිලක් මහත්මයා මෙහි තියෙන රසය වඩා වැඩි. ඔව් අන්තරද. මිහින්තලාවයි ධම්මම අපයි සාන්තාන බුදු නාමය අපි සිහිපත් කරමු. නියල්ලේ ජයසිංහ තමයි ගීතය රචනා කළේ සංගීතවත් කළේ පීඑල් සෝමපාල කොලොම්බියා ග්‍රැමෆෝන් තැටියකට ගායන ශිල්පිනිය සුජාතා අත්තනායක සමග ගීත ලෝකයේ මහා පතාක යෝධයා මොහිදීන් බෙක් ගීතයට දායක වුණා. ඉති පිසෝ භගවා අනුබුදු නාමයයි ಕಲೆ ನೀ 22863600 066263601 අපේ දුරකථන අංකත් වෙන් කරවා තිබෙනවා අද දවසේ අමරණීය මතක සුවඳ මේ විශේෂ පොසොන් ගීතාවලිය රස විඳින අතරේ ඔබට කතා කරන්න අපිට සමහර දෙනෙක් ලිපි මගිනුත් මතක් කරලා තිබුණා මෙන්න මේ වගේ ගීත ටිකක් රස විඳින්න ලැබෙනවා නම් හොඳයි මේ ගීත පිළිබඳව වුන් කාලාන්තරයක් තිස්සේ අහපු ගීත හැබැයි අද කොහෙන්වත් ඇහෙන්නේ නැහැ ඒ නිසා අමරණීය මතක සුවඳින් ප්‍රචාරය කරන්න කියලාත් අපෙන් අපේ ආදරණීය ඔබ ලියලා එවලා තිබුණා. ඉතින් අද දවසේ මම හිතන්නේ ඒ වටිනාකම ඔබට රස විඳින්න ලැබෙන අවස්ථාවක්. තවත් ගීත කිහිපයක් තියෙනවා තිලක් මහත්තයා. අපි තෝරාගෙන අද වැඩසටහනේ මේ පොසොන් දිනය අලලාම ග්‍රැම්ෆෝන් ගීත සාහිත්‍යයේ නිර්මාණය වුණු. දැන් ඊළඟ ගීතයට ගියාම තම සුවිශේෂී ගීතයක් අපිට නිතර නොයසෙන ගීතයක්. නමුත් මේ ගීතේ කොයිතරම් රසවත්ද කියලා ඔබ අහලා බලන්න. අන්න අද අර මානවරේ විල්මට් කියලා අපේ රසිකෙක් ලිපියක් කියලා තිබුණා. අන්දාද ඔබ තිලක් වැලි කළා මේ පොසොන් වන්දනාව යනවා අහන් ඉන්න ආසයි කියලා. ඒ විසිතුරු අපි කියා පාමින්න මේ ගීත ඉදිරිපත් කරන්නේ එයත් ඒක ඒ අයට ලොකු සතුටක්. ඒ වින්දනය ඒගොල්ලෝ ලබනවා. අපි වන්දනාවේ යෙදෙන ගමන් ඒ පොසොන් උදාවේ ගීත ඉදිරිපත් කිරීම නිසා මිහිඳු සමිඳු වැඩිය දිනේ අනුරාධ අදයි පොසොන් සඳ බෙබලි අඹතලාර ලියසෙවනේ සාදු සාදු අඳ රැව්දි මේ කොලොම්බියා ක්‍රම හොන්තටියකි ගායන ශිල්පිනී මාලති ෆැක්ෂිඩා Thank you. Thank you. තිසරණ සීලය කියලා අපි ගීතයක් ඉදිරිපත් කරන්නේ WD ඇල්බර්ට් මහතා රචනා කළේ එදා 40 දශකයේ සංගීතෝත්කලයේ රූපසිංහ මාස්ටර් එච්.එම්. තෙදීගෙන එම්.කේ. වින්සන් සමග නිර්මලා දේවී තමයි ගීතේ ගායනා කළේ. දනාවේ අමුකේ වේලා විතරම සීලේ වඳින්නා වඳින්නා අන්‍ය අදමතානේ දේවපුරේ තේතිරිදේ දේවපුරේ තේතිරිදේ පූජනීයයේ නගරේ පූජනීයයේ නගරේ පූජා දෙමු නිර්වාණේ පතානේ පෝදා පූජා දෙමු නිර්වාණේ පතානේ පෝදා සුද්ධාතමාතානේ අභයගිරිය ආදි සුද්ධාතමාතානේ සුදස්සන් වන්දනාවේ අවසන් ගීතය. මොකද අපිට කාලයත් එක්ක මේ වන්දනාව නිමා කරන්න සිද්ධ වෙනවා. හැබැයි බොහොම අර්ථවත්ව අද දවසේ මේ කාර්යය සිදු වුණායි කියලා අපි විශ්වාස කරනවා. ගීතමය රසය වුණත් කොයිතරම් අපූර්වට අපිට මේ උත්සව වෙනුවෙන් ගලපා ගන්න පිළිවන්ද කියන කාරණේ අද දවසේ මම හිතන්නේ ඔබටත් දැනෙන්න හංගෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. එමනම් අමරණීත් සුවඳ ගීතමේ විචිත්‍රාංගයේ විශේෂත්වය ප්‍රියන්රාද. ගවිස්මත්තේ කුඩා දරුවෙක් හොඳ සඳ දිහා බලාගෙන ගීතයක් ගායනා කරනවා. තිසාවල කොයිතරම් සුන්දරත්වයක් තියෙනවද රාත්‍රියේට අනුරාධපුරේ මහමෙ වුණා විනිශ්මත්ති. මේ ගීතේ රචනා කරේ සරත් විමලගීර. සංගීතවත් කළේ පීඩී වින්සන් පෙරේරා ඉච්චිමිත ඇටියකට. මේ ගීතේ උචිත අයුරින් අපිට වාදිනේට නුසුසු තත්ත්වෙ තිබුණේ ඒ සකස් කළේ මගේ හිත මිත්‍රෙක් කඩුවෙල අයිජී බඳුල මම එතුමාව සිහිපත් කරනවා මේ අවසාන ගීතේදී කී දෙවියන් මේ චන්ද්‍ර කබ්ලා මෙතන මේ කීතයන් සමගින් අපි අද වැඩසටහනේ සමුගෙන යනවා. ඔබට පිළිවන් අපේ වැඩසටහන පිළිබඳ ඔබේ අදහස් ලියන්න අපේ ලිපිනේ තමයි නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. බොහොම ස්තුතියි අද දවසේ මේ මියුරු ගීත පෙළ තෝරාගෙන ඇවිල්ලා රසබරව අපිට වින්දනය කරන්න අවකාශය හදලා දුන්න අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා කලාභූෂණ සම්මානලාභී මිගමේ තිලක් චන්දසේන වැනිකල මහත්මයාට අදත් වැඩසටහන පටිගත කරේ අසංක ජයසුන්දර සංස්කරණය මුදිත සඳරුවන්ගෙන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටු ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.